අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේහි ඇතුළත් වෙන දෙවන පටිපදා සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේහි පුද්ගලයින් එකම නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පුහුණු කරන ආකාරය දිහා බැලුවහම එය සතර ආකාරයකින් බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව හැම කෙනෙකුටම එකම ආකාරයෙන් පුහුණු කරන්නට තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය සත්වයන්ගේ විසුද්ධියට කෙලෙස් ප්‍රහාණය කරන්නට නිවන් අවබෝධ කරන්න එකම මගයි තියෙන්නේ. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බාල තරුණ මහලු කියලා එක් එක්කෙනාට වෙනස් වෙනස් ආකාරයෙන් මේ ප්‍රතිපදාව පුහුණු කරන්නට පුළුවන්කමක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට ඒ එකම මාර්ගය හැම කෙනෙක්ම පුහුණු කළ යුතුව තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී දක්වනවා ඒකම නිර්වාණගාමිනී ප්‍රතිපදාව පුරුදු පුහුණු කරන පුද්ගලයින්ගේ වශයෙන් පුද්ගලයේ විවිධත්වයේ මත සතර ආකාරයකින් බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. චතස්සෝ ීමා භික්කවේ පටිපදා මහණෙනි මේ බඳු ප්‍රතිපදා හතරක් තියෙනවා. කතම චතස්සෝ ඒ මොනවද? දුක්ඛ පටිපදා දන්ධා විඥාන. පළවෙනි එක තමයි ප්‍රතිපදාව දුක් සහිතයි ඒ වගේම බොහෝ කාලයක් ගත වෙනව අවබෝධය ලබන්නට. දුක්ඛා පටිපදා කියලා කිව්වේ ප්‍රතිපදාව බොහොම කටුකයි, බොහොම පීඩාකාරී. ඒ වගේම දන්දා විඥා දන්ද කියලා කියන්නේ බොහෝ කල් ගත වෙන, කාලයේ ඉක්ම යන දීර්ඝ කාලයකින් තමයි ඒ අය අවබෝධය ලබන්නේ. ඊළඟට දෙවෙනි පුද්ගලයා තමයි දුක්ඛා පටිපදා කිප්පා විඥා. ප්‍රතිපදාව බොහොම කටුකයි දුකසේ තමයි ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ හැබැයි ඒ තැනත්තා බොහොම ඉක්මනින් නිර්වාණය සාක්ෂාත් කරනවා. ඒ දෙවනි පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා තමයි සුඛාපටිපදා දන්ධාභිඥා. ප්‍රතිපදාව බොහොම සුවසේ, බොහොම සැහැල්ලුවෙන්, බොහොම පහසුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. ඒ වගේම ඒ ප්‍රතිපත්තිය සුවසේ සම්පාදනය කළත් ඒතනත්තාට නිර්වාණ අවබෝධය සඳහා බොහෝ කාලයක් ගත වෙනවා. ඊළඟට හතරවෙනි පුද්ගලයා තමයි සුඛාපටිපදා කිප්පාතිඥා අවබෝධය ලබන්නට ප්‍රතිපත්තිය බොහොම සුවසේ පුහුණු කරනවා හැබැයි අවබෝධයත් ඒ වගේම ඊතා ඉක්මනින්ම සාක්ෂාත් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ ආකාරයෙන් මේ එකම නිර්වාණගාමිනී ප්‍රතිපදාව පුහුණු කරන පුද්ගලයන්ගේ වශයෙන් සතර ආකාරයකින් බෙදා දක්වන්නට පුළුවන් එතකොට මොකක් නිසාද මේ එකම ප්‍රතිපදාව පුද්ගලයන්ගේ වශයෙන් මෙහෙම සතර ආකාරයකින් බෙදෙන්නේ? බුදුරජාණන් වහන්සේ එහිම පැහැදිලි කරනවා ඒ සඳහා හේතු වෙන සාධක. දුක්ඛ පටිපදා කියලා කියන්නේ ප්‍රතිපත්තිය දුක් සහිත වෙන්නේ කුමක් නිසාද? ඒ පුද්ගලයාගේ මනසෙහි ප්‍රകൃතියෙම රාගය මතුවී එනවා. ද්වේෂය මතුවී එනවා. මෝහය මතුවී එනවා. මේ රාග, ద్వේෂ, මෝහ ආදී ප්‍රകൃතියම යම් කෙනෙකුගේ సంతානයේ උත්සන්න වෙනවා නම් නිරන්තරයෙන්ම ඒතනත්තාට අර කෙලස් ධර්මවලට වසඟ වෙමින් ඒවයින් නැගී හිටිමින් ඒවා යටපත් කරමින් ඒවා සමග පොරබදමින් තමයි මේ ප්‍රතිපත්තිය සම්පාදනය කරන්නට වෙන්නේ. මෙතන රාග ද්වේෂ මෝහ කියලා ඒ කරුණු තුනම සඳහන් කරන්නේ ඇතම් කෙනෙකුට රාගය ප්‍රබල වශයෙන් මතුවලා පීඩා කරන්නට පුළුවන්. ඇතම් කෙනෙකුට द्वේෂය ප්‍රබල විදිහට මතුවලා පීඩා කරන්න පුළුවන්. තව සමහර කෙනෙකුට මෝහය ප්‍රබල විදිහෙන් මතුවලා මනස අඳුරු කරලා ව්‍යාකූල කරන්නට පුළුවන්. සමහර කෙනෙකුට විටින් විට රාග ద్వේෂ දෙකම රාග ద్వේෂ මෝහ තුනම එහෙම නැත්නම් ද්වේෂය සහ මෝහය රාගය සහ මෝහය මේ ආදී වශයෙන් මිශ්‍රවත් මේ ධර්මතාවයන් බහුලව මතුවෙන්නට පුළුවන් කොහොම හරි යම්කිසි පුද්ගලයෙකුගේ චිත්තසංතානෙහි රාගය හරි ద్వේෂය හරි මෝහය හරි මේන් කිහිපයක් හරි ඊතා ප්‍රබලව නැවත නැවත අවදි වෙලා ඒ තනත්තාගේ ප්‍රතිපත්ති මාර්ගයට බාධා කරනවා නම් ඔහුට සිද්ධ වෙනවා අර මධ්‍යම ප්‍රතිපදාව පුහුණු කරන අතරතුරේ මේ කෙලෙස් එක්ක මහා බරපතල සටනක් කරන්නට නිරන්තරයෙන් රාගයෙන් ඔහු හෙම්බත් වෙනවා, ද්වේෂයෙන් හෙම්බත් වෙනවා, මුලාවෙන් මුසපත් වෙනවා. ඒ නිසා නැවත නැවත වැටි වැටි නැගිටින්නාසේ තමයි ඔහුට මේ ගමන යන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒතනත්තාගේ ප්‍රතිපත්තිය බොහොම කටුකයි. බොහොම දුකසේ කඳුළු සලමින් තමයි ඒතනත්තාට ඒ ප්‍රතිපත්ති මාර්ගය පුහුණු කරන්නට සිද්ධ වෙන්නේ. ඒ වගේම දන්දා විඥා බොහෝ කාලයක් ගත වෙනව අවබෝධය ලබන්න. ඒ කල්ගත වෙන්නේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට නිවන් දකින්නට පාදක වෙන උදව් වෙන ප්‍රබල ධර්මතා පහක් තියෙනවා ඒව හඳුන්වනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. සද්ධාව, වීරය, සතිය, සමාධිය සහ ප්‍රඥාව. මේවට ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ අපේ මනස යම් දිශාවකට හසුරුවන්නට, මෙහෙවන්නට ඒ මනෝභාවයන් තමයි මූලික වෙන්නේ, පාදක වෙන්නේ. දැන් අපි කය සම්බන්ධව ගත්තහම ඉන්ද්‍රිය පහක් ගැන කතා කරනවා. මනසත් එක්කලා ඉන්ද්‍රිය හයක් හැටියට. චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, මන වශයෙන් අපි ෂඩේන්ද්‍රයන් පිළිබඳව කතා කරනවා. කය සම්බන්ධව ඉන්ද්‍රිය පහකුත් මනස තවත් ඉන්ද්‍රියක් හැටියට. එතකොට මේ පංචස්කන්ධය සම්බන්ධව ගන්නකොට අපි මේ විදිහේ ඉන්ද්‍රිය පහක් පනවන්නේ කුමක් නිසාද? මේ පංචස්කන්ධය හසුරුවන්නට ඒවා තමයි සහාය වෙන්නේ. අපි ඇසින් දකින දේත් එක්ක තමයි අපේ පංචස්කන්ධය මොන දිශාවකට යොමු වෙනවද, මොන විදිහේ අරමුණක් ගන්නවද, මොන විදිහේ පැත්තකටද අපි දිශාගත වෙන්නේ කියන එක තීරණය වෙන්නේ ඇසින් ගන්න ආරම්භනත් එක්කලා. ඒ නිසා පුද්ගලයාගේ පංචස්කන්ධයේ හැසිරවීමෙහිලා ඇස ප්‍රධාන කාරණයක් වෙනවා. ඒ නිසාය හඳුන්වනවා ඉන්ද්‍රියක් කියලා. ඊළඟට කන කනට ඇහෙන දේවල් මත අපේ පංචස්කන්ධයේ හැසිරවීම තීරණය වෙනවා. දිවට දැනෙන රසයත් එක්කලා, කයට දැනෙන පහසත් එක්කලා, නාසයට දැනෙන ආග්‍රහණයත් එක්කලා අපේ පංචස්කන්ධයේ හසුරුවන ආකාරය අඩු වැඩි වෙන්නට, උස් පහත් වෙන්නට, වෙනස් වෙන්නට පුළුවන්. ඒ නිසා ඒවා හඳුන්වනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඊළඟට පුද්ගලයාගේ මනසට දැනෙන දේත් එක්කලා ඇතිවෙන හැඟීම් මත පුද්ගලයාගේ මනස කුයි දිශාවටද මෙහෙවන්නේ ඒකත් එක්කලා අවශේෂ ඉන්ද්‍රිය සියල්ලක්ම යටපත් කරගෙන සමහර විට මනසින් දිශාගත කෙරෙන දිශාවට පංචස්කන්ධය හැසිරෙන්නට පුළුවන්. එනිසා මනස ප්‍රධාන ඉන්ද්‍රියක් හැටියට දක්වනවා. මේ විදිහට කය සම්බන්ධව කතා කරනකොට ඔය භෞතික කරුණු ඇස කන නාසය දිව කය කියන මේ භෞතික දේවල් ඉන්ද්‍රිය හැටියට දක්වන්නේ මේ කය හැසිරවීමෙහිලා ඒවා ප්‍රධාන සාධක වෙන නිසා මූලිකත්වය ගැන ක්‍රියා කරන නිසා. ඒ වගේම තමයි මනස හැසිරවීමෙහිලා මනසෙහි මූලිකත්වය ගන්න ධර්ම තියෙනවා. ඒවා තමයි බුදුරජාණන් වහන්සේ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වශයෙන් ඉන්ද්‍රිය ධර්ම හැටියට දක්වන්නේ. තවත් තැනක මේවම බල ධර්ම හැටියටත් දක්වනවා. බෝධිපාක්ෂික ධර්ම කතාවේදී ඉන්ද්‍රිය හැටියටත් බල හැටියටත් මේ කරුණු පහම තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම වෙන්නට හේතුව තමයි නිවන් මගෙහිදී අපට බලයක් වෙන්නේ ශක්තියක් වෙන්නේ මේ කියන ලද ධර්මතා පහමයි. ඒ වගේම අපේ මනස නිර්වාණ ගාමිනී මාර්ගය තුල කොතරම් ශක්තිමත් යොදවනවද කොයිතරම් තදින් එහි යොමු කරලා තියනවද අවශේෂ යහපත් කුසල ධර්මයන් මේ ධර්මතා පහට අනුකූලව තමයි හැසිරෙන්නේ. ඒ නිසා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා පහ ඉන්ද්‍රිය ධර්ම හැටියට දක්වනවා. දැන් එතකොට මේ පුද්ගලයා පළවෙනි පුද්ගලයා තථාගතයන් වහන්සේ දක්වන්නේ ප්‍රතිපදාව බොහොම කටුකයි, ඒ වගේම නිවන් අවබෝධයටත් බොහෝ කාලයක් යනවා. ඇයි අවබෝධයට කල්ගත වෙන්නේ? අර ඉන්ද්‍රිය බොහොම දුර්වලයි. ඒ තනත්තාගේ මනසේ සද්ධාව බොහොම අඩුවෙන් තමයි සසරේ පුහුණු කරගෙන තියෙන්නේ. ඒ වගේම වීරිය බොහොම අඩුයි. ඒ වගේම ඒකාග්‍රතාවය බොහොම අඩුයි. සිහිය බොහොම අඩුයි. ප්‍රඥාව බොහොමත්ම අඩුයි. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම බොහොම දුර්වල නිසා මෘදු නිසා ඒ තනත්තාට වැටි වැටි යන ගමනක් තමයි යන්නට සිද්ධ යම් ප්‍රමාණයකින් ප්‍රඥාවෙන් කරුණු තේරුම් අරගෙන කටයුතු කරනකොට ඔන්න අර සුපුරුදු විදිහට මෝහය, මුලාව, අවිද්‍යාව මතුවලා එනවා. දැන් අපි මුලින් සඳහන් කළානේ එක්ක රාගය අධිකව මතුවෙනවා, එක්ක ද්වේෂය අධිකව මතුවෙනවා, එක්ක මෝහය මතුවෙනවා. ද මේ පුද්ගලයා ප්‍රඥාව යම් ප්‍රමාණයකට අවදි කරගෙන කටයුතු කරනකොට ඔන්න අර ස්වභාවික වශයෙන් මනසේ අවදි වෙලා එන ප්‍රබල මෝහය මතුවලා එනකොට ඒ තනත්තාට කල යුත්ත නොකල යුත්ත තෝරා බේරා ගන්නට බැරුව වල්මත් වෙලා බොහෝ කාලයක් ගිහිල්ලා නැවත කලකට පස්සේ තමයි ආය සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය තුලින් නැවත ප්‍රඥාව අවදි කරගන්න වෙන්නේ. ආය ප්‍රඥාව අවදි කරගෙන තව කලක් කටයුතු කරනකොට නැවතත් ඇද වැටෙන්නට පුළුවන්. එහෙම නැත්නම් රාගයෙන් එතනත්තාගේ මනස කැළඹිලා අර සිහිය ඒකාග්‍රතාවයේ ප්‍රඥාව යටපත් වෙන්නට පුළුවන්. ද්වේෂය අවදි වෙලා ඇවිල්ලා ඒ මනෝභාවයන් යටපත් වෙන්නට පුළුවන්. මේ කවර ආකාරයකින් හරි ඒ පුද්ගලයාගේ අර ප්‍රകൃතියෙන්ම මතුවලා එන ක්ලේශ ධර්මයන් නිසා අර සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව නැවත නැවත යටපත් වෙනවා. ආපහු එතනත්තා එය උපදවාගෙන ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කළත් නැවත ඇද වැටෙනවා. හරියට අපි දන්නා උදාහරණයක් ගත්තොත් අවුරුදු කාලෙට තරුණ ළමයි ලිස්සන ගහේ නගින්නේ. ඒතොර ටික දුරක් අමාරුවෙන් නැගගෙන යනකොට ආපහු රූටලා බිමටම වැටෙනවා. ඊට පස්සේ නැවත අමාරුවෙන් වෙහෙස මහන්සි වෙලා නැවතත් තව ටිකක් නගෙනකොට ඒ මට්ටමටම හරි ඊට වැඩියෙන් හරි ඊට අඩුවෙන් හරි යම් ප්‍රමාණයකට ගොඩ වෙනකොට නැවතත් ලිස්සලා ආපහු බිමටම රූට ඇහෙනවා. සමහර විට කොඩිය අතට ගන්නට ඔන්න මෙන්න කියලා ඉහළට යද්දි නැවත රූටලා බිමට වැටෙන අවස්ථා තියෙනවා. ඉතින් මෙහෙම මෙන්න මේ වගේ ක්‍රමයකට තමයි ඒතනත්තාට නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව පුහුණු කරන්න තියෙන්නේ. එතකොට අපි කාටත් පොදුවේ පුරුදු පුහුණු කරන්නට තියෙන ධර්ම ටිකම තමයි ඔහුත් පුහුණු කරන්නේ. නමුත් අර කියන ලද දුර්වලකම් නිසා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මවල දුබලතාවය සහ අර කියන ලද ක්ලේශ ධර්මවල ප්‍රබලතාවය මෙන්න මේ දෙක මත තමයි පුද්ගලයාගේ ප්‍රතිපත්තිය දුකසේ පවත්වනවද සුවසේ පවත්වනවද දීර්ඝ කාලයක් ගත වෙනවද අවබෝධය ලබන්න කෙටි කාලයකින් අවබෝධය තහවුරු කරගන්නවද මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ඔන්න ඔය කාරණා දෙක පදනම් කරගෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ එකම නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව එකම මධ්‍යම ප්‍රතිපදාව පුහුණු කරන පුද්ගලයන්ගේ චිත්තසංතානයේ රාග ద్వේෂ මෝහාදී කොතෙක් ප්‍රබලද ඒ අනුව සුඛ ප්‍රතිපදා දුක්ඛ ප්‍රතිපදා කියලා ප්‍රතිපදාව දෙආකාරයකට බෙදා දක්වනවා ඉන්ද්‍රිය ධර්මවල උස්මිටි ස්වභාවය මත තියුණු සහ දුබල ස්වභාවය මත ඒ තනත්තාට නිවන් අවබෝධ කරන්න දීර්ඝ කාලයක් ගත වෙනවද කෙටි කාලයක් ගත වෙනවද කියලා උන්වහන්සේ දක්වනවා. මෙන්න මේ කරුණු දෙකේ උස්මිටි ස්වභාවය මත පුද්ගල චරිත එකම නිර්වාණගාමිනී මාර්ගයේ පුරුදු පුහුණු කළත් ඔවුන් සතර ආකාරයකින් තමයි ඒ ප්‍රතිපත්ති මඟ ගමන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී දක්වනවා. දැන් මෙහි පළමුවෙනි කිව්ව පුද්ගලයා තමයි ඔහුගේ රාග දේශ මොහාදිය බොහොම තියුණු විදිහට මතුවලා එනවා. ඒ කුමක් නිසාද එහෙම වෙන්නේ? සමහර විට ඔහු ආසන්න ආත්ම භාවවල මේ සඳහා විවිධ හේතු සාධක තියෙන්නට පුළුවන්. අපි සාමාන්‍යයෙන් අනුමාන වශයෙන් හඳුනා ගන්නවා නම් ආසන්න ආත්ම භාවවල ඒතනත්තා බහුලව රාගය පුහුණු කරලා තියෙනට පුළුවන්. පාප මිත්‍ර අසුර නිසා හරි එහෙම නැත්නම් හැඟීම් වලට වහල් වීම නිසා හරි තෘෂ්ණාවට මනස මුසපත් වීම නිසා හරි ඔහු නැවත නැවත සරාගී සංකල්පන බහුල කරලා තියෙනවා මනසේ. එබඳු ආසන්න ආත්ම භවවල රාගය බහුලව පුහුණු කරලා තියෙනවා නම් මේ ජීවිතේ රාග අධික චරිතයක් හැටියට අපිට සමහර විට හඳුනා ගන්නට පුළුවන්. දැන් අපේ භාවනා කර්මස්ථාන ගන්නකොට පිනතුන්ට උපදෙස් දෙනවා Tamanගේ චරිතය හඳුනාගෙන ඊට සුදුසු කර්මස්ථානයක් ගන්න. එහෙම බැරි නම් ගුරුවරයෙක් ඇසුරු කරමින් ඒ ගුරුවරයා හරහා Tamanගේ චරිතය හඳුනාගෙන ඊට ගැළපෙන කර්මස්ථානයක් පුහුණු කරන්න. ඒ කුමක් නිසාද? සමහර චරිත රාග චරිත, සමහර චරිත ද්වේෂ චරිත, සමහර චරිත මෝහ චරිත, සමහර චරිත බුද්ධි චරිත, සමහර ඒවා විතර්ක චරිත, සමහර ඒවා ප්‍රඥා චරිත. එතකොට මේ විදිහට පුද්ගල චරිතයන් විවිධයි. මේ චරිතයයි කියලා කියන්නේ මොකක්ද? සසරේ වැඩි කාලයක් පුරුදු පුහුණු කරපු මනෝභාවය. ඒ ක්ලේශ ධර්මයන්ගෙන් සමහර කෙනෙක් රාගය තමයි බහුලව පුහුණු කරලා තියෙන්නේ. අනිකුත් ක්ලේශ ධර්මයන්ට වඩා සමහර කෙනෙකුට රාගයට වඩා ද්වේෂය ප්‍රകൃතියෙන් උත්සන්නයි. එහෙම වෙන්නේ ඔවුන් සසරේ වැඩි කාලයක් ද්වේෂය බහුලව පුහුණු කරලා තියෙනවා. සමහර කෙනෙකුගේ මෝහය අධිකයි. සමහර කෙනෙක් බොහොම බුද්ධිමත්ව කටයුතු කරනවා. සමහර කෙනෙක් බොහොම විතර්කශීලීව, ගම්තරයෙන් සැක කරමින්, සොයමින්, බලමින් එහෙම තමයි කටයුතු කරන්නේ. තව සමහර කෙනෙක් බොහොම තියුණු ප්‍රඥාවෙන් කටයුතු කරනවා. මෙහෙම ආසන්න ආත්ම භාවවල කල්යාණ මිත්‍ර ඇසුර හෝ පාප මිත්‍ර ඇසුර ලැබමින් ඔවුන්ගේ මනස දහමටද අදහමටද කුසලයටද අකුසලයටද ක්ලේශයටද සද්ධර්මයටද පුරුදු පුහුණු කරලා තියෙන්නේ ඒ අනුව ඔවුන්ගේ චරිත ලක්ෂණ අපට වෙන්කොට හඳුනා ගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා යම්කිසි පුද්ගලයෙකුගේ අර විදිහෙන් රාග අධික ස්වභාවයක් පෙනෙන්නට තියෙනවා නම් ඒකට හේතුව වෙන්නට පුළුවන් එක හේතුවක් වෙන්නට පුළුවන් ආසන්න ආත්ම භාවවල ඒ සරාගී සංඥා බහුලව පුරුදු පුහුණු කිරීම. ද මෙතන රාගය අධිකයි කියලා කිව්වහම ඇතම් කෙනෙක් වරදවා වටහා ගන්නටත් පුළුවන් රාග අධික කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂයන් වශයෙන් එකට ඇසුරු කරනවා කියන එකම විතරක් නෙමෙයි රාගය කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් ගන්නා ආරම්මන නැවත නැවත ඇලෙමින් බැඳෙමින් එහිම වසඟ වෙලා පවත්වන්නට කැමති. හැඟීම් වලට වහල් වෙන ස්වභාවය වැඩි. ඒ ප්‍රශ්නාධික හැඟීම් වලට එතනත්තා නිතර නිතර යොමු වීමේ ප්‍රවණතාවය වැඩි. අන්න ඒ බඳු චරිත තමයි රාග චරිත කියලා කියන්නේ. ඇසින් දකින දේ ආස්වාදනය කරන්නට කැමතියි. කනින් අහන දේ නැවත නැවත ආස්වාදනය කරන්නට ප්‍රියමනාප ශබ්ද අසන්නට ඒතනත්ත වැඩිපුර කැමැත්තක් දක්වනවා. ඒ වගේම දිවට දැනෙන රසය වඩා වඩා උසස් රසයක්. එහෙම නැත්නම් ප්‍රනීත රසයක් ලබන්නට එබඳු දේ පසුපස යන්නට, එබඳු දේ සොයා වෙහෙසෙන්නට ඒ පුද්ගලයා ජීවිතේ වැඩි කාලයක් ගත කරනවා. කාය ස්පර්ශය මනසට දැනෙන හැඟීම් මේ ෂඩේන්ද්‍රයන්ටම ග්‍රහණය වෙන ආරම්මණයන් පිළිබඳව ඒවා ප්‍රනීත ප්‍රනීත ස්වභාවයන් ආස්වාදනය කරන්නට ඒතනත්තා නිතර උත්සාහවත් වෙනවා. ඒක තමයි රාග චරිතයේ ස්වභාවය. එතකොට ඒ නිසා පුද්ගලයාගේ ඒ රාගය විවිධ ක්‍රම වලින් හඳුන්වනවා. දැන් අපි හිතමු සමහර කෙනෙකුට ඒ මෛතුන රාගයෙන්ම පමණක් නෙමෙයි සමහර කෙනෙකුට තියෙන්නට පුළුවන් දස්සන රාගය. ඒ කියන්නේ Taman ප්‍රේමනාප පුද්ගලයන් ප්‍රේමනාප පරිසරය ප්‍රේමනාප ද්‍රව්‍ය දැක දැක ඉන්නට කැමති. ඒකෙන් ආස්වාදයක් ලබනවා. ඒ හැඟීමට මේ තනත්තා මුසපත් වෙලා මුලා වෙලා එබඳු ආරම්මණයන්ම ජීවිතේ නැවත නැවත සොයන්නට වෙහෙසෙනවා. එතකොට ජීවිතේ මිනිස්සෙක් හැටියට අපිට කරන්නට බොහෝ දේ තියෙනවා. ඒ තිබියදී ඒතනත්තා තමන්ගේ ජීවිතේ වැඩි කාලයක් වැය කරන්නේ වැඩි කාලයක් වෙහෙසෙන්නේ අර ඉන්ද්‍රිය ධර්ම පිනවන්නට තමන් රුචි කරන දේවල් එයින් ආස්වාදනය කරන්නට. මෙන්න මෙබඳු ස්වභාවයක් රාග චරිතය ඇති පුද්ගලයෙක් තුළ विद्यमान වෙනවා. එතකොට තව සමහරුන්ගේ තියෙන ස්වභාවය තමයි දකින්නට ඊතරම්ම උනන්දුවක් නැහැ. නමුත් ඇසීම පිළිබඳව බැඳෙන ස්වභාවය වැඩි. එතකොට Taman ප්‍රේමනාප පුද්ගලයෙක් යමක් කතා කරනවා නම් ඒ නැවත නැවත කතාවට ඇහුම්කන් දීගෙන ඉන්නට කැමති. Taman ප්‍රේමනාප සංගීතයන් නැවත නැවත අහන්නට ඒවා ආස්වාදනය කරන්නට කැමති. ඒක ඒක හඳුන්වනවා සවන රාගය. ඇසින් දකින්නට ප්‍රිය කරන දේ නැවත නැවත ආස්වාදනය කරමින් ඒ පසුපස යාම හඳුන්වනවා දස්සන රාගය කියලා. කනින් අහන්නට ප්‍රිය කරන දේවල් නැවත නැවත ආස්වාදනය කරමින් ඒ පසුපස යාම හඳුන්වනවා සවන රාගයයි එතකොට තව සමහරු කැමති තමන් ප්‍රේමනාප පුද්ගලයොත් එක්කලා නැවත නැවත කතා කර කර ඉන්නට. ඒක හඳුන්වනවා සමුල්ලපන රාගය. කතා කර කර ඉඳීමේ රුචිකත්වය. ඒ හැඟීමට එතනත්තා වැඩිපුර වහල් භාවයක් දක්වනවා. ඊළඟට තව සමහර කෙනෙක් කාය ස්පර්ශය ලබන්නට කැමතියි. ඇඟාතපත ගන්නවට ප්‍රියමනාප පුද්ගලයෝ ස්පර්ශ වෙනවට ඒ වගේම Taman ආස්වාදනය කරන පහස එහෙම නැත්නම් ද්‍රව්‍යවල ස්පර්ශය Tamanට ලැබෙනවට ඒකට වැඩිපුර නැඹුරුවක් දක්වනවා ඒක හඳුන්වනවා පොට්ටබ්බ රාගය එහෙම නැත්නම් කාය සංසග්ග රාගයයි කියලා ඒක හඳුන්වනවා මේ විදිහට පුද්ගලයා ඒ ඒ ඉන්ද්‍රයන්ගෙන් ආස්වාදනය කරන දේ මත ඒතනත්තාගේ රාගයත් විවිධාකාර වෙන්නට පුළුවන්. සමහර කෙනෙකුට ඒ සියල්ලම මුසු වෙලා තියෙන්නටත් පුළුවන්. ඇහින් දකින්නත් කැමති, කනින් අහන්නත් කැමති, ඒ වගේම කතා කර කර ඉන්නත් කැමති, ස්පර්ශයටත් කැමති, ඒ වගේම අබුසමියන් වශයෙන් එකට ඉන්නටත් කැමති. මේ හැම එකක්ම කෙනෙකුට මුසු වෙලා තියෙන්නටත් පුළුවන් බහුලව. සමහර කෙනෙකුට ඕකෙන් එකක් දෙකක් එකට පැටලිලා තියෙන්නත් පුළුවන්. සමහර කෙනෙකුට එක් දෙයක් පමණ තියෙන්නටත් පුළුවන්. මේ රාග චරිතයත් ওই විදිහට විවිධාකාරයෙන් අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ ඒ පුද්ගලයා සසරේ බහුල කරලා තියෙන වැඩිපුර ඇබ්බැහි වෙලා තියෙන කාරණයක් එක්කලා. එතකොට කොහොම වුණත් මේ රාග චරිතය හඳුනා ගන්නට තියෙන ලක්ෂණ තමයි මේවා පැහැදිලි කරන්නේ අනුන්මනින්නට නෙවෙයි පිනතුනේ Tamanගේ ස්වභාවය Tamanට හඳුනා ගන්න. මොකද කලක් පුද්ගල මනස පිළිබඳව අධ්‍යයනය කරපු භාවනා ආචාර්යවරයෙක් වගේ කෙනෙකුට තව කෙනෙක් හඳුනා ගන්න එක වැදගත් වෙනවා. ඒ අයට සුදුසු උපදේශයක් දෙන්නට. එහෙම නැතුව සාමාන්‍ය පුද්ගලයෝ හැටියට අහවලා නම් රාග චරිතයක්, අහවලා නම් ද්වේෂ චරිතයක් කියලා එහෙම හම්වඩු ගහන එක ඒතරම් සුදුසු නැහැ. මොකද කවුරු තුලක් මේ ගති ලක්ෂණ සමහරට මිශ්‍ර වෙලා තියෙන්නටත් පුළුවන්. ඉතින් මේවා පැහැදිලි කරලා දෙන්නේ මේ නිවන් මගෙහි ගමන් කරන අපි කොයි කාටත් මේවා හඳුනාගෙන තිබුණාම අපේ චරිත තුල මේවායින් මොනවාද බහුලව මතුවලා එන්නේ. ඒවායින් කොයි පැත්තටද මගේ මනස වැඩිපුර නැඹුරු වෙලා තියෙන්නේ. ඒ මොන හේතු සාධක නිසාද? ඒවා වෙනස් කරගන්නේ කොහොමද? මෙන්න මේ ටික තමයි අපට විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා රාග චරිතයක් ඇති පුද්ගලයෙකුගේ බාහිරට ක්‍රියාකාරී වෙන ගති ලක්ෂණ තමයි ඒතනත්ත බොහොම පිළිවෙලට ලස්සනට ප්‍රියමනාපව බොහොම හැඩවැඩ ඇතුව ක්‍රමානුකූලව අලංකාරවත්ව දේවල් කරන්නට බොහොම ප්‍රියමනාප බවක් දක්වනවා. දැන් මේකම ප්‍රඥාවෙන් කරන්නට පුළුවන් කෙනෙකුට. හැබැයි ප්‍රඥාවෙන් කරන කෙනාගේ සහ රාග චරිතයගේ පැහැදිලි වෙනසක් ප්‍රකට වෙනවා. ප්‍රඥාවෙන් කරන පුද්ගලයා අවශ්‍ය තැන පිළිවෙල පිරිසුදු බව ක්‍රමානුකූල බව අලංකාරයේ පවත්නවා හැබැයි ඒකට නතු වෙලා ඒකට වහල් වෙලා ඒ හැඟීමම ආස්වාදනය කරමින් අන් සියල්ල දෙවෙනි තැනට දාලා ඒක පළවෙනි තැනට අරගෙන කටයුතු කරන්නේ නැහැ නමුත් රාග චරිතයගේ ස්වභාවය තමයි ඒක අවශ්‍යද අනවශ්‍යද එතනට ගැළපෙනවද නොගැලපෙනවද කියන කාරණය නෙමේ. ඔහු කැමති ඒක ඒ විදිහට ක්‍රමානුකූලව ලස්සනට පිළිවෙලට පිරිසිදු අලංකාරවත්ව බොහොම දර්ශනීය විදිහෙන් තියනවට ඔහු කැමති. එතකොට අනිත් අයට ඒක ඕන වුණත් නැතත් ප්‍රයෝජනවත් වුණත් නැතත් ඔහුට ඒකේ ඇති වැදගත්කමක් නැහැ. ඒ වගේම අර ප්‍රඥාවෙන් ස්ථානෝචිතව කටයුතු කරනව වෙනුවට ඔහු මේ තමන්ගේ මනසේ මතුවෙන හැඟීමත් එක්කම දෝලණය වෙනවා. ඒවට යම් කිසි කෙනෙක් බාධා කරනවා නම් ඔහු අධික විදිහට කුපිත වෙනවා. ඔහු කලකිරෙනවා. සමහරට සියල්ලම දාලා ගහලා නිකන් ඉන්නට පුළුවන්. මේ විදිහේ ස්වභාවයක් රාග චරිතයක් ඇති පුද්ගලයෙක් තුල विद्यमान වෙන්නට පුළුවන්. එතකොට මේ ගති ලක්ෂණ හරහා අපට හඳුනා ගන්නට පුළුවන් මේ පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන්නේ ස්ථානෝචිත ප්‍රඥාවද එහෙම නැත්නම් සරාගී සංකල්පනාවක්ද. ඉතින් දෛනික ජීවිතයේ අපේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලලා අපි හඳුනා ගන්නට ඕන මේවෙන් කොයි විදිහටද අපේ මනස ක්‍රියාත්මක වෙන්නේ. දැන් ওই විදිහට රාගය කෙනෙකුගේ මනසේ දැඩි විදිහට ඇබ්බැහි වෙන්නට අර මම මුලින් කිව්වා වගේ ආසන්න ආත්ම භාවවල හුරු පුරුද්ද බලපාන්නට පුළුවන්. සමහර විට පාප මිත්‍ර අසුර නිසා වෙන්නට පුළුවන්. පාප මිත්‍ර අසුරක් නොතිබුණා වුණත් තමන් ආසන්න ආත්ම භාවවල හැඟීම් බරව කටයුතු කරලා තියෙනවා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ ආත්ම භාවයේ ඉපදුනාට පස්සේ තමන් බහුලව අර වගේ සංඥාවලට කුඩා කාලේ ඉඳලා ඇබ්බැහි මව් කුසේ ඉන්න කාලේ සමහර විට මව්පියන්ගේ සිතුම් පැතුම්, ඒ අයගේ රාගාධික ස්වභාවය දරුවාගේ මනසට තදින් කාවැදිලා තියෙන්නට පුළුවන්. ඒ වගේම ඉපදුනාට පස්සේ මුල් වයස්වල අවුරුදු 2 3 වෙනකන් වගේ ඒ දරුවාට වැඩිපුර අත්දකින්නට ලැබිලා තියෙන්නේ අර විදිහට සරාගී චරිත ලක්ෂණ, ඒබඳු සංකල්පන බහුලව ඔහුගේ මනසට ඇබ්බැහි වෙලා තියෙනවා. එහෙම නැත්නම් අවුරුදු 3න් පස්සේ සමාජය ඇසුරු කරද්දී ඒතනත්තාට සමාජයේ විසින් පුරුදු පුහුණු කරලා තියෙන යොමු කරලා තියෙන්නේ අර විදිහේ ඉන්ද්‍රිය පිනවන සරාගී සංකල්පනා අවදි වෙන හැටියට මෙන්න මේ බඳු සාධක නිසා පුද්ගලයෙකුගේ චරිතය මේ රාගාධික බව මතුවලා එන්නට පුළුවන්. එහෙම නැත්නම් පෙර ආත්ම භාවවල ආසන්න ආත්ම භාවවල අධික සැප සම්පත් ඇති දිව්‍යාත්ම භාවවල කම් සැපයට බොහොම ගිජු වෙච්ච දේවාත්ම භාව වගේ ඇසුරු කළොත් ඒ තැනත්තාට ඒ බඳු ඇබ්බැහියක් තියෙන්නට පුළුවන්. ඒ වගේම ආසන්න ආත්ම භාවවල රජ වෙලා අන්තఃපුර පිරිවරාගෙන ඒ වගේම සිටු වෙලා බොහෝ කම්සප විඳපු කෙනෙක් නම් එබඳු ඇබ්බැහි තියෙන්නට පුළුවන් මේ වගේම තවත් කලාතුරකින් වෙන්නට පුළුවන් සසරේ කරන ලද බරපතල අකුසල කර්මයක් විපාක දීම් වශයෙන් රාගාධිකව ඉපදිලා එහි වේදනාව එහි පීඩාව ඒතනත්තා নিরතුරු විඳලා ඒ කර්මය විපාකයේ කර්ම විපාකය භුක්ති විඳිනවා වෙන්නටත් පුළුවන් මේ කවර ක්‍රමයකින් හෝ පුද්ගලයෙකුගේ මනසේ ඒබඳු එක්තරා මනෝභාවයක් අධික වෙන්නට පුළුවන්. ඉතින් දැන් මෙහෙම කිව්වහම සමහර කෙනෙකුට හිතෙන්නට පුළුවන් එහෙමනම් අපේ මනසේ රාගය අධික වෙලා ඇත්තේ පෙරහුරුව නිසා වෙන්න. එහෙම නැත්නම් කර්ම විපාකයක් නිසා වෙන්න. එහෙමත් නැත්නම් මොකක් හරි අබ්බැහියක් නිසා වෙන්න. ඉතින් දැන් මොකද කරන්නේ? එහෙම වෙලා නම් ඉතින් ඒක අපේ වැරද්දක් නෙමෙයිනේ. එහෙම හිතෙන්නට පුළුවන්. තමන්ගේ වරදක්ද නිවරදක්ද කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ විමුක්තිය සාධනය කරන්නට තමන්ට දුක් නොවිඳ සුවසේ මේ ප්‍රතිපත්ති මාර්ගය පුහුණු කරන්නට අවශ්‍ය නම් ඒ තැනත්තා තමන්ගේ වරදක් වුණත් නැතත් නැතත් එහෙම නැත්නම් ඇබ්බැහියක් වුණත් ඒක දැනගෙන කරගත්තු දෙයක් වුණත් නොදැන කරගත්තු දෙයක් වුණත් මේ මනෝභාවයේ බහුලව මතුවෙනවා නම් Tamanට ප්‍රතිපත්ති මාර්ගය බොහොම දුකසේ පවත්වන්නට සිද්ධ වෙනවා කියන කාරණය ඔහුට පිළිගන්නට අවබෝධ කරගන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒකට Taman ප්‍රිය නැතිනම් මේ මනෝභාවය පාලනය කරගන්නට යටපත් කරගන්නට ප්‍රහාණය කරන්නට දුරු කරන්නට Taman නැවත නැවත වෙහෙසෙන්නට ඕන වීර කරන්නට ඕන. ඉතින් ওই විදිහට නැවත නැවත ඒ පුද්ගලයාගේ මනසේ මේ රාග සිතුවිල්ල අවදි වෙලා එනවා නම් ඔහුට ප්‍රතිපත්ති පිරීමේදී බරපතල වෙහෙසකටපත් වෙන්නට සිද්ධ වෙනවා අර නැවත නැවත මනසේ මතුවෙන සරාගී මනෝභාවය පාලනය කරන්නට ඒ සමග පොරබගන්නට පෙර එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දීර්ඝ කාලයක් මහානදම් පෙරුවා උන්වහන්සේ බොහොම සැදැහැසිතින් තමයි පැවිදි බිමටපත් වුනේ නමුත් උන්වහන්සේ කොතරම් සද්ධාවෙන් ප්‍රෞර්ජාවට පැමුණුණා වුණත් අර විදිහේ රාග චරිතයක් තමයි උන්වහන්සේට තිබුණේ. ඒ නිසා උන්වහන්සේගේ මනසේ නිරන්තරයෙන්ම අර සරාගී සංකල්පන නැවත නැවත මතුවලා එනවා. එහෙම මතුවලා එනකොට උන්වහන්සේ කෙසේ හෝ උත්සාහ කරලා වීර කරලා ප්‍රඥාවෙන් කල්පනා කරලා පොරබදලා මේ මනෝභාවය යටපත් කරගන්නවා. යටපත් කරගෙන නැවත උන්වහන්සේගේ මනස සුදුසු කර්මස්ථානයකට යොමු කරන්න උත්සාහ කරනකොට ආපහු මේ මනෝභාවය මතුවලා එනවා. ඉතින් මේ විදිහට දීර්ඝ කාලයක් උන්වහන්සේ ශ්‍රමණ ධර්මයේ පිරුවා වුණාට මේ මනෝභාවය පාලනය කරගන්නට උන්වහන්සේ අසමත් වුණා. දිනක උන්වහන්සේ කල්පනා කරලා බලනවා මම දැන් මහාන වෙලා කොච්චර කාලයක්ද මේ තරම් දීර්ඝ කාලයක් මම මහාන වෙලා පැවිද්දෙක් හැටියට ගත කළා. නමුත් චිත්ත ඒකාග්‍රතාවයක්වත් මට ඇති කරගන්නට බැරි වුණා. කුමක් නිසාද මේ සරාගී සංකල්පනා වලට තරම්ම මගේ මනස වහල් වෙනවා. නැවත නැවත ඒවා මතුවලා එනවා. එමනම් මෙහෙම මේ විදිහට නම් මේ මහානකම ගත කරලා වැඩක් නැහැ. එක්ක සිවුරු ඇරලා යන්නට ඕන, එහෙමත් නැත්නම් දිවිනසා ගන්නට ඕන කියලා උන්වහන්සේ කල්පනා කළා. ඉතින් අවසානයේ උන්වහන්සේ දිගින් දිගට කල්පනා කරලා බලනකොට සිවුරු හැරලා යනවා කියන එකත් මේකට පිළියමක් නෙමෙයි. ඒක කබලෙන් ලිපට වැටෙන්නා වගේ වැඩක් කියලා උන්වහන්සේට වැටහුණා. එහෙනම් එකම විකල්පය දිවිනසා ගන්න හැරෙන්නට වෙන දෙයක් නැහැ කියලා උන්වහන්සේ තීරණය කරනවා. එතකොට ඒක හොඳ දෙයක් නෙමෙයි. නමුත් උන්වහන්සේ ඒ ඇතිවෙච්ච පීඩනය, කම්පනය ඒ දුක් වේදනාව කොච්චරක්ද කියනවනම් අවසානයේ සියදිවි නසා ගන්නට පවා කල්පනා කරනවා. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒබඳු ප්‍රകൃතියෙන්ම රාගය අධික පුද්ගලයාට දුක්ඛ පටිපදා. ඔහුගේ ප්‍රතිපදා බොහෝම දුකසේ තමයි පුහුණු කරන්නට පවත්වන්නට සිද්ධ වෙන්නේ. එතකොට ද්වේෂය අධිකම මේ විදිහට තමයි. ද්වේෂය කියලා කියන්නේ ඕකෙම අනිත් පැත්ත. දැන් අපි රාගයයි කියලා කිව්වේ ඉන්ද්‍රයන්ගෙන් ලබන්නා වූ ආරම්මන තමන් ප්‍රියමනාප විදිහට ලැබෙමින් නැවත නැවත ආස්වාදනය කරන්නට ඇති රුචිකත්වයනේ. එතකොට ද්වේෂයයි කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් Taman ලබන්නා වූ ආරම්මන Taman අකමැති දේවල් ලැබෙනකොට ඒවා ප්‍රතික්ෂේප කරමින් ඒවා සමග ගැටෙන ස්වභාවය. ඒක තමයි ද්වේෂය කියලා කියන්නේ. එතකොට මේ සමහර කෙනෙකුට රාගාධික බව වෙනුවට ද්වේෂාධික බව තියෙන්නට පුළුවන්. අර වගේ ඇලෙන, බැඳෙන, පැටලෙන, ආස්වාදනය කරන ස්වභාවයට වඩා හැම දෙයක් එක්කලම ගැටෙන, හැපෙන, ප්‍රතික්ෂේප කරන කඩා බිඳලා දාන ඒවෙන් බැහැර වෙන්නට උත්සාහ කරන කලකිරෙන ඒබඳු ගති ලක්ෂණ ඔහුගේ චරිතේ බහුල වෙන්නට පුළුවන්. ඒබඳු චරිත තථාගතයන් වහන්සේ හඳුන්වනවා ද්වේෂ චරිත හැටියට. එහෙම වෙන්නටත් හේතු තියෙනවා. අර රාගය පිළිබඳව අපි සඳහන් කළා වගේ ආසන්න ආත්ම භාවවල බහුලව ඒතනත්තාගේ මනස කුපිත වෙන ස්වභාවයෙන් ද්වේෂයට ඇබ්බැහි වෙලා තියෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ආසන්න ආත්ම භාවයක යක්ෂාත්ම භාවයක් ලබලා එහෙම නැත්නම් අධික කෝපය බහුල කරන අසුරාත්ම භාවයක ඒතනත්තා පීඩා විඳලා දුක් විඳලා තියෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ බඳු මනෝභාවයන් බහුලව පුරුදු පුහුණු කරලා ඇබ්බැහි වෙලා තියෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් මේ ආත්ම භාවයේ මව් කුස පිළිසිඳගත් දවසේ ඉඳලා ඒ මව්පියන්ගේ නොයෙකුත් ගැටුම්කාරී මනෝභාවයන් මනසෙහි ස්පර්ශ වෙලා ඒ ආభాෂය ලබලා තියෙනවා. දරුවෙක් මව් කුසේ ඉන්නකොට අම්මා තාත්තා විශේෂයෙන් ප්‍රවේශම් වෙන්නට ඕන කරන්නේ ඒ නිසයි ඒ මව්පියන් යම් යම් විදිහේ සරාගී මනෝභාවයන්ද ගැටුම්කාරී මනෝභාවයන්ද විපරීත මනෝභාවයන්ද මේ යමක්ද පවත්වන්නේ එය කුසේ සිටින දරුවාගේ මනෝභාවයන් පෝෂණය වෙන්නට හෝ දුර්වල වෙන්නට තදින් බලපාන සාධකයක් වෙනවා එතකොට දරුවෙක් මව් කුසේ ඉන්න කාල සීමාව තුළ අම්මා තාත්තා තරමක් ගැටුම්කාරී විදිහට නම් කටයුතු කරන්නේ ඒ මනෝභාවයන් අර දරුවාගේ මනස ආවේගකාරී වෙන්නට යම් හේතුවක් වෙන්නට පුළුවන්. ඊට පස්සේ ඉපදිලා මුල් අවුරුදු 3 අම්මා තාත්තා ඇසුරෙන් මනස වඩවනවා. ඒ කාලවකවානුව තුලත් ඒ දෙමව්පියන් අතර යම් ගැටුම්කාරී තත්වයක් පවතිනවා නම් දරුවාගේ මනස තුල ආවේග බහුල ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් අවුරුදු 3න් පස්සේ ඒ දරුවා සමාජයට අවතීර්ණ වෙනකොට සමාජ අත්දැකීම් බොහොම අමිහිරි විදිහට නම් ලැබුණේ කටුක විදිහට නම් ලැබුණේ Tamanට ඔරොත්තු නොදෙන Taman අකමැති විදිහටම නම් හැම දෙයක්ම සිද්ධ වුණේ ඒ දරුවාගේ පෞරුෂය බොහොම ද්වේෂාධික පෞරුෂයක් හැටියට සංවර්ධනය වෙන්නට පුළුවන්. ඒ නිසා කුඩා දරුවෙකු සම්බන්ධව අපි කටයුතු කරද්දී බොහොම ප්‍රවේශම් වෙන්නට ඕනේ කියලා ඒ නිසයි බොහෝ වෙලාවට මනෝවිද්‍යාඥයින් ඒ වගේම ධර්මදේශනාවලදී උපදෙස් දෙන්නේ ඒ නිසයි ඒ మతు පරපර ගොඩනැගීමෙහිලා වැඩිහිටියන් සතුව ලොකු වගකීමක් තියෙනවා එයාගේ මනස සංරක්ෂණය කරන්න. අපි දරුවෙක් හදනවා කියලා නිකම්ම මස් ගොඩක් එහෙම නැත්නම් සතෙක් එහෙම නැත්නම් පැටියෙක් හදනවා නෙමෙයි මිනිස්සෙක් හදන්නේ. ඒ මිනිස්සයා කියලා කියන්නේ උසස් මනසක් ඇති සත්වෙයි. මනස උසස් වෙන්නට නම් අර දුර්වල ගුණාංග ඇබ්බැහි නොවි යහපත් සත්ගුණාංග සත්පුරුෂ ධර්ම නැවත නැවත අවදි කරන්නට මතු කරන්නට පුළුවන් වෙන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි අපට සත්පුරුෂයෙක් සජ්ජනෙක් නිර්මාණය කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම සත්පුරුෂයෙක් සජ්ජනෙක් ලෝකෙට නිර්මාණය වුණොත් තමයි එබඳු පුද්ගලයෙකුගෙන් Tamanටත් ලෝකයටත් සාසනයටත් යහපතක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් ඒ ද්වේෂාධික චරිතය නැවත නැවත පුරුදු පුහුණු කරලා ඒකටම ඇබ්බැහි වෙලා Taman සමගත් ගැටෙනවා ලෝකය සමගත් ගැටෙනවා අවසානයේ Tamanටත් ලෝකයටත් මෙලවටත් පරලවටත් අවැඩදායක අසත්පුරුෂයෙක් තුලින් නිර්මාණය වෙනවා නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ඒ විදිහට සියල්ල විනාශ කරගන්නා විදිහේ චරිතයක් ගැන නෙමෙයි මේ නිවන් මඟ ගමන් කරන පුද්ගලයෙක් ගැනමයි මෙතන කතා කරන්නේ. ඒ නිසානේ මේ ප්‍රතිපත්තිය පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඔහු ප්‍රතිපත්තියෙහි ගමන් කරනවා. ඒක අතහැරලා දාන්නෙත් නෑ. හැබැයි වේශාධික චරිතයක් නිසා නිතර ගැටුම්කාරී ස්වභාවයක් මනසේ උත්සන්න වෙනවා. ඒකෙන් පීඩා විඳිනවා. නැවත කාරණේ තේරුම් අරගෙන द्वේෂය පාලනය කරගන්නවා යටපත් කරගන්නවා නැවත අර द्वේෂය ඇතුලින් මතුවලා ඇවිදින් නැවත පීඩා කරනවා මේ විදිහට द्वේෂයටත් නැවත ප්‍රතිපත්ති මාර්ගයටත් කියන මේ දෙපැත්තට නතු වෙමින් දෝලණය වෙමින් අර මුලින් කිව්වා වගේ අර ලිස්සන ගහේ නගින පුද්ගලයා ඉහළට යද්දි නැවට රෝටා බිමට හැලෙන්නා වගේ ඔහුගේ ප්‍රතිපත්තිය වැටි වැටි කැඩි කැඩි ඔහුට පවත්වන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා ප්‍රകෘතියම ද්වේෂය ඉස්මතු වෙන පුද්ගලයාට බොහොම දුකසේ තමයි ප්‍රතිපත්ති පුරන්නට වෙන්නේ. ඒ වගේම ඒ තනත්තාගේ ඉන්ද්‍රිය ධර්ම දුර්වල නම් සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව අඩු නම් ඒ හේතුව නිසා ඒ තනත්තාට බොහෝ කාලයක් ගත වෙනවා ප්‍රතිපත්ති මග නිමා කරලා අවබෝධය ලබන්නට, කෙලෙස් නසන්නට. එතකොට ඒ යම්කිසි කෙනෙක් ඉන්ද්‍රිය ධර්ම යම් ප්‍රමාණයකින් වැඩුවා වුණත් පිනතුනේ දැන් සද්ධාව දියුණු කරනවා ප්‍රඥාව දියුණු කරනවා එහෙම එකක් දෙකක් විටින් විට දියුණු කළයි කියලා කෙනෙකුට කෙලස් නසන්නට නිවන් අවබෝධ කරන්න පුළුවන් කමක් මේ ඉන්ද්‍රිය ධර්ම හැම එකක්ම සමබර වෙන්නට ඒ සමබර භාවයත් එක්කලා තමයි ඒතනත්තාට අවබෝධය තහවුරු උදාහරණයක් හැටියට කියනවා නම් දැන් අපි නිතරම භාවිතා කරන පින්නතුන්ට හඳුනා ගන්න පහසු උපමාවක් තමයි අපි හිතමු හොද්දක් හදනවා නම් ඒකට පොල් කිරි දාන්නට ඕනේ දුරු තුන පහ දාන්නට ඕනේ මිරිස් දාන්නට ඕනේ ලුණු දාන්නට ඕනේ මේ හැම එකකින්ම තමයි ඒකේ රසය නිර්මාණය වෙන්නේ. එතකොට දැන් අපි කියනවා මේවා සමව දාන්න. සමව දාන්න කියවෙන් පස්සේ පොල් කිරි දාන ප්‍රමාණයට ලුණු දානවා කියන එක නෙමෙයි. ඒ හොද්දට අවශ්‍ය ප්‍රමාණයට ඒ දුරු තුන පහ ලුණු පොල් කිරි ආදී මුසු වෙන්නට ඕනේ. එහෙම මුසු වෙලා නියම පදමට මේක පැහැෙනකොට තමයි හොද්දක් කියන ස්වභාවයෙන් ඒකේ සුවඳ රසය නිර්මාණය වෙන්නේ. එහෙම නැතුව වෙන වෙනම ගත්තා කියලා ලුණු ටිකක් වෙනම අරගෙන කටේ දාගත්තා කියලා මිරිස් ටිකක් වෙනම කටේ දාගත්තයි කියලා හොදි රසය හෝ ඒකේ සමතුලිත ගුණාත්මක බව අපට ලබන්නට පුළුවන් කමක් අන්න ඒ වගේ සද්ධාව වෙනම වීර වෙනම ප්‍රඥාව වෙනම මේවා වෙන වෙනම පුහුණු කරන්නට පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි ඒතනත්තාට එය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කෙලස් නසන්නට උදව් වෙන්නේ නිවන් දකින්නට උදව් වෙන්නේ යම් මොහොතක සමබර විදිහට සමතුලිතව ලෝකය අවබෝධ කරන්නට පුළුවන් ප්‍රමාණයන්ගෙන් එකට සංයුක්ත වෙලා මනසෙහි පහළ වෙන අවස්ථාවක පමණයි. ඒ නිසා ඉන්ද්‍රිය සමතාවය කියන එක මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවේ වඩා වැදගත් කාරණයක් වෙනවා. එතකොට මේ තනත්තාට අර විටින් විට රාගය, ద్వේෂය මතුවලා එන නිසා ඒවත් එක පොරාල්ලමින් බොහොම දුකසේ තමයි ප්‍රතිපatti සම්පාදනය කරන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය සමතාවයට පමුණුවා ගන්නට උට බොහෝ කාලයක් ගත වෙනවා. ඒ නිසා නිවන් අවබෝධය ප්‍රමාද වෙනවා. ඒ නිසා දන්දාදිඥා කල්ගත වෙනවා. ඒ වගේම අර ක්ලේශ ධර්මයන් මැඩපවත්වමින් ඒවා සමග පොරබදමින් ඔහුට මේ පුහුණු කරන්නට සිද්ධ වෙන නිසා ඒ බොහොම කටුක විදිහට දුකසේ තමයි ප්‍රගුණ කරන්නට සිද්ධ වෙන්නේ. ඊළඟට සමහර කෙනෙකුට ඒ తත්වය ඇති වෙන්නට පුළුවන් මෝහය අධික නිසා. රාගාධික නිසා වෙන්නටත් පුළුවන්, ද්වේෂාධික නිසා වෙන්නටත් පුළුවන්, මෝහාධික නිසා වෙන්නටත් පුළුවන්. ඒ තනත්තා කෙසේ හෝ නිවන් මඟ පුහුණු කරන්නට උත්සාහ කරනවා සසරේ යම්කිසි ප්‍රමාණයකින් ඒ පිළිබඳව ඇසුරක් හුරුවක් පුරුද්දක් ඕනකමක් ඔහුට ඇති වෙලා තියෙනවා. හැබැයි මෝහය අධිකයි. ඒ කියන්නේ මුලා වෙන ස්වභාවය වැඩි. පොඩි දෙයිනුත් මුලා වෙනවා. අනිත් අය කියන කියන දේ පිළිගන්නවා. ටික කාලයක් එක්තරා භාවනාචාර්යවරයෙක් ඇසුරු කරමින් ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. අපෝ එතන හරි නෑ කියලා තව කෙනෙක් තව විදිහකට කියා දෙනකොට අනිත් අය කියනවා මෙතන තමයි හොඳ, මෙතනදි තමයි සෝවාන් වෙන්න පුළුවන්, මෙතනදි තමයි රහත් වෙන්න පුළුවන් කිව්වහම එතනත්තා ඔන්න දුවගෙන යනවා එතනට. එතනට ගිහිල්ලා ඒ ස්වභාවය පුහුණු කරන්න හදන්න. ඔහොම කරගෙන යනකොට තව මොකක් හරි පොතක් හම්බුනොත් අමුතු විදිහට ලියලා තියෙන එක මේකේ තමයි තියෙන්නේ නියම ධම කියලා ඔන්න ඒකට අනුව කටයුතු කරන්න හදන්න. මේ විදිහට ප්‍රතිපත්තියෙන් ගිලිහෙන්නේ නැතුව යම්කිසි හුරුවක් ඇබ්බැහියක් එක යන්නටත් උත්සාහ කරනවා. හැබැයි බොහොම ඉක්මනින් ඔහු මුලා කරන්නට පුළුවන්. ඒ මුලා වෙලා නොයෙකුත් මං ආවත් ඔස්සේ වැරදි පාරවල් ඔස්සේ බොහෝ කාලයක් ගිහිල්ලා තමයි ඔහුට දැනෙන්නේ මේක නිවැරදි ක්‍රමේ නෙමෙයි කියලා. ආය ආපහු මුල ඉඳන් පටන් ගන්නට ආපහු මුල ඉඳන් පටන් අරගෙන ටික දුරක් යනකොට කවුරු හරි බොහොම ලස්සනට යමක් කියා දෙනවා නම් හැඩ වැඩ කරලා යමක් කියා දෙනවා නම් ඒ වචනවලට එහෙම නැත්නම් ඒ ස්වරයට එහෙම නැත්නම් ඒ උදාහරණ උපමාවලට එහෙම නැත්නම් එතනට වැඩි පිරිසක් යනවයි කියලා මේ විවිධ බාහිර කාරණාවලට ආකර්ෂණය වෙලා ඒතනත්තා වැරදි මඟක් දහම් මඟ කියලා හඳුනාගෙන ඒ ඔස්සේ කලක් යනවා ආපහු ඒක වැරදි කියලා තේරෙනම ආපහු මුලට එනවා මේ විදිහට නැවත නැවත පිරිහෙමින් නැගිටිමින් වැටි වැටි යන ගමනක් නිසා ඔහුට බොහෝ කාලයක් ගත වෙනවා නිවන් දකින්නට ඒ වගේම කටුක විදිහට අර දුර්වල මනෝභාවයන් සමග පොරබදමින් තමයි මේ ගමන යන්නට සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් රාගාධික නම් ද්වේෂාධික නම් මෝහාධික නම් ඒ තනත්තාගේ ප්‍රතිපත්තිය බොහොම කටුක වෙනවා ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම වැඩිලා අඩු නම් ඒ තැනත්තාට දිගු කලක් ගත වෙනවා ඒ ප්‍රතිපatti මාර්ගය සාක්ෂාත් කරන්නට නිවන් අවබෝධ කරගන්න. එතකොට යම්කිසි කෙනෙක් මෝහ අධික වෙන්නේ කුමක් නිසාද? ඒකටත් හේතු තියෙනවා ආසන්න ආත්ම භාවවල සත්පුරුෂය ඇසුරු කරලා, කල්යාණ මිත්‍රය ඇසුරු කරලා, ධර්ම ශ්‍රවණය කරලා පළපුරුද්ද නැති වෙන්නට. කුසලය කුමක්ද අකුසලය කුමක්ද හේතුව කුමක්ද ඵලය කුමක්ද ධර්මානුධර්ම ප්‍රතිපatti මාර්ගය කුමක්ද කල යුතු නොකල යුතු දේ මොකක්ද මේවා සත්පුරුෂයන්ගෙන් අහලා දැනගෙන නැහැ ආසන්න ආත්ම භාවවල ඒ වගේම ඒවා හඳුනාගෙන ප්‍රගුණ කරලා නැහැ ඒ නිසා මේ තනත්තා මෝහාධික චරිතයක් වෙන්නට පුළුවන් එහෙමත් නැත්නම් ආසන්න ආත්ම භාවවල බොහොම මනස දුබල තිරිසන් ආදී ආත්ම භාවල ඉපදිලා තියෙනට පුළුවන්. දුර්වල තිරස්චීන ආත්ම භාවල වැඩි කාලයක් ඉඳලා නම් මෙතනට පැමිණලා තියෙන්නේ. ඔහුගේ මනසට ප්‍රඥාව එතරම් හුරු පුරුදු නොවෙන්නට පුළුවන්. එහෙමත් නැත්තම් වෙන්නට පුළුවන් ආසන්න ආත්ම භාවල වැඩිපුර මත්පැනට, මද්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මද්ද්‍රව්‍ය මත්පැන් භාවිතා කිරීමේ ඵලයක් හැටියට අර විදිහේ ප්‍රඥාව හීන කරන මන්දබුද්ධික ස්වභාවයන් ඇති කරනවා. ඇයි එහෙම වෙන්නේ? අපේ කය සහ සිත අතර දැඩි සම්බන්ධතාවයක් පවතින්නේ ගතෙහි ඇතිවෙන ස්වභාවයන් සිතට බලපානවා සිතෙහි ඇතිවෙන ස්වභාවයන් ගතට බලපානවා යම්කිසි කෙනෙක් මත්පැන් මද්ද්‍රව්‍ය ශරීරගත කරගන්නවා කියන්නේ කයෙහි පවතින ගුණාත්මක බව විකෘති වෙනවා ඒ කය විකෘතිය සමගම මනස ප්‍රකෘතිමත්ව ප්‍රඥාවෙන් දේවල් කල්පනා කරලා තීරණය කරලා හොඳ නරක වෙන් කරගෙන කටයුතු කරන්න පුළුවන් හැකියාව මනසෙ ගිලිහිලා යනවා. ඒතර මනස බොහෝම ලාමක පහත් ස්වභාවයක, මන්දබුද්ධික ස්වභාවයක තමයි ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මේ தત્ත්වය මේතනත්ත නැවත නැවත බහුලව අත්විඳලා තියෙනවා. ඒ කියන්නේ නැවත නැවත මත්පැන් පානය කරලා තියෙනවා. නැවත නැවත මත්පැන් මත්ද්‍රව්‍ය ශරීරගත කරගෙන අර විදිහේ වික්ෂිප්ත වුණු මනසින් නම් පවත්ලා තියෙන්නේ අර තිරසං ආත්මික ඉපදිලා මනස විනාශ කරගත්තා වගේම තමයි අර මත්ද්‍රව්‍ය වලින් මත්පැන් වලින් මනස විනාශ කරගෙන දුර්වල කරගෙන ඒ ආසන්න ආත්ම භාවල ඇබ්බැහිය නිසා ඒ තනත්තා මේ භවයේ ප්‍රඥාව අඩු බුද්ධියෙන් අඩු පුද්ගලයෙක් හැටියට උපදින්නට පුළුවන් එහෙමත් නැත්නම් සාංශාරික යම්කිසි අකුසල කර්මයක් නිසා අකුසල කර්ම විපාක දීම වශයෙන් ඒතනත්තා මේ ජීවිතේ ප්‍රඥාව අඩු කෙනෙක් හැටියට උපදින්නට පුළුවන්. සමහර විට මේ ජීවිතේ ලැබපු අත්දැකීම් ආදිය නිසා ඒ තරත්තාගේ මනස බොහොම වික්ෂිප්ත වෙන්නට පුළුවන් වික්ෂිප්ත භාවය නිසා ඔහුගේ ප්‍රඥාව අවදි නොවෙනවා වෙන්නට පුළුවන් මේ විවිධ කරුණු නිසා කෙනෙකුගේ මනසෙහි මෝහය අධික වෙන්නට පුළුවන් කෙසේ හෝ වේවා එබඳු ක්ලේශ ධර්මයන් පාප ධර්මයන් මනසේ ප්‍රකෘතිගත අවදි වෙන ස්වභාවය වැඩි නම් ඒතනත්තාගේ ප්‍රතිපත්තිය කටුක ප්‍රතිපදාවක් හැටියටයි පවත්වන්නට සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි දීර්ඝ වේලාවක් මේ පළමුවෙනි පුද්ගලයා පිළිබඳව පැහැදිලි කළේ මේ කරුණු දෙක හරියට තේරුම් ගත්තාම අපට ඉතිරි පුද්ගලයන් පිළිබඳව හඳුනා ගන්න පහසුයි. කරුණු දෙක කියලා කිව්වේ මේ කෙලෙස් ධර්මවල උත්සන්න භාවය සහ ඒවා ඇති වෙන්නට හේතු. අර ඉන්ද්‍රිය ධර්ම දුර්වල වෙන්න ආකාරය සහ එහෙම වෙන්නට හේතු. අපි හඳුනාගත්තොත් අපිට පහසුවේ අවශේෂ පුද්ගලයන් වෙන්කොට පැහැදිලි කරගන්නට. එතකොට ඉන්ද්‍රිය ධර්ම දුර්වල වෙන්නේ මොකක් නිසාද? ආසන්න ආත්ම භවවල අර සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් වැඩිපුර ඒව පුරුදු පුහුණු කළ නැති නිසා. ඒ නිසා එතනත්තාගේ ඉන්ද්‍රිය බොහොම දුර්වල මට්ටමකින් තියෙන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දෙවනි පුද්ගලයා හැටියට දක්වන්නේ දුක්ඛ පටිපදා කිප්පාපිච්ච එතකොට ඒ තැනත්තා අර පළවෙනි පුද්ගලයා වගේම ප්‍රතිපදාව බොහොම කටුක විදිහෙන් තමයි පවත්න්නේ. හැබැයි පළවෙනි පුද්ගලයා වගේ කල්ගත වෙන්නේ අවබෝධය ලබන්න. ඔහු වහා ධර්මය අවබෝධ කරගන්න. එහෙම වෙන්නේ කොහොමද? දැන් මුල් සාධක ටික එහෙමම. ඒ කියන්නේ රාගය, ద్వේෂය, මෝහය ඔහු බොහෝ කාලයක් පුරුදු පුහුණු කරලා තියෙන නිසා ඔහුගේ මනසේව ප්‍රබලව මතුවෙනවා. ඒ නිසා කටුකයි ඔහුගේ ප්‍රතිපත්තිය. හැබැයි ඔහුට ඉක්මනින් අවබෝධය පහළ වෙනවා. ඒ කුමක් නිසාද? ඉන්ද්‍රිය ධර්මත් ප්‍රබල කරලා තියෙනවා. රාග, ద్వේෂ, මෝහ ආදියත් ප්‍රබල වෙලා තියෙනවා. ඉන්ද්‍රිය ධර්මත් ප්‍රබල වෙලා තියෙනවා. ඒ කියන්නේ සද්ධාවත් වඩලා තියෙනවා. ප්‍රඥාවත් වඩලා තියෙනවා. වීර්ය, සතිය, සමාධිය මේවත් වඩලා තියෙනවා. එහෙමනම් ඉන්ද්‍රිය ධර්මත් තියුණුයි, කෙලස් ධර්මත් තියුණුයි. මේ දෙපැත්තම බහුලව වැඩිලා තියෙනවා. එහෙම වැටලා තිනකොට කෙලස් ධර්ම බහුල නිසා දුක් විඳිනවා. හැබැයි ඉන්ද්‍රිය ධර්ම තියුණු නිසා අර දුක්ඛිත ස්වභාවයම අරමුණක් හැටියට අරගෙන ඒන්නේ තනත්තා ලෝකය පිළිබඳව අවබෝධය ලබනවා. මෙහෙම වෙන්නේ කොහොමද? යම්කිසි කෙනෙක් අර විදිහට විටින් විට මිශ්‍ර භාවයෙන් යුක්තව සමහර විට ඇවිත් තියනවා වෙන්නට පුළුවන්. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, සත්පුරුෂයන් ඇසුරු කරමින්, භාවනා කරමින් ಗುಣධහමටත් නැඹුරු වෙලා තියෙනවා. ඒවා ප්‍රගුණ කරලත් තියෙනවා යම්කිසි ප්‍රමාණයකට. හැබැයි කලින් කලට විටින් විට අර හැඟීම් වලට වහල් වෙන ස්වභාවයක් වැඩි. ඒ පැත්තත් අඩු කරලා නැහැ. ඒ පැත්තත් නවත්තලා නැහැ. මිශ්‍රව පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේලා අපට අනුශාසනා කරන්නේ සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. පව්කම් වලින් මනස වළක්වා ගන්න කුසල් දහම් වඩන්න සිත පිරිසුදු කරගන්න. දැන් සමහර කෙනෙක් ඉන්නවා අවස්ථාවක් ලැබුණාම පව්කමුත් කරනවා. ඒ හැඟීම් වලටත් වහල් වෙනවා. හැබැයි කල්යාණ මිත්‍ර ඇසුරක් සත්පුරුෂ ඇසුරක් ලැබුණාම එතනට කුසලයටත් යොමු වෙනවා ප්‍රතිපත්තියත් සම්පාදනය මෙහෙම කලින් කල විටින් විට මේ දෙපැත්තම සමසමව පවත්වාගෙන යන චරිතත් සමාජයේ ඉන්නවා. එතකොට මේ දෙවණියට කියන පුද්ගලයා අන්න ඒ වගේ හැඟීම් වලට වහල් වෙලා හැඟීම් බරවත් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ආවේග බහුලයි, කෙලෙස් බහුලයි. හැබැයි සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා ඒතනත්තා ජීවිතයේ සසර ගමනේ විටින් විට පුරුදු පුහුණු කරලා තියෙනවා. අර කියන ලද ඉන්ද්‍රිය ධර්ම ඒ නිසා ඔහුට කෙලස් ධර්ම මතුවලා එනවා කෙලස් වලට වසඟ වෙනවා හැබැයි සැනකින් ආපහු සිහිය අවදි වෙනවා මේ මගේ මනස දැන් හොඳ දෙයක් නෙමෙයි නේද තියෙන්නේ දැන් මේ මම ක්ලේශයකට වසඟ වෙලා නේද ඉන්නේ ඔහුට සැනකින් දැනෙනවා දැනුණු ගමන් ප්‍රඥාවෙන් කල්පනා කරලා වීරෙන් මේ ක්ලේශ ධර්මයේ මැඩපවත්වාගෙන නැවත සුපුරුදු තත්වයට යහපත් තත්වයට ඔහුගේ මනෝභාවයන් පවත්වා එහෙම නැත්නම් සමහර විට අර හැඟීම් මතුවලා එනකොට ඔහු සමහර විට ටිකක් ඒවටත් ඉඩ දෙනවා. රාගය මතුවෙනකොට, ද්වේෂය මතුවෙනකොට ඒවටත් සමහර විට ටිකක් ඉඩ දීලා බලා ඉන්නවා. ඊට පස්සේ තමයි ඔහුට මතක් වෙන්නේ මේක සුදුසු නැහැනේ. ආපහු වීර්ය කරලා අර தත්ත්වය යටපත් කරගන්නවා. හැබැයි කොහොම වුණත් මොහු සද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව තියුණු කරලා තියෙන නිසා අර කෙලස් ධර්ම අවදි වෙලා ආවා වුණත් එසෙමින්ම ඒතනත්තාට කාරණය වටහා ගන්නටත් එයම අවස්ථාවක් කරගන්නවා. සමහරට මතුවලා එන ක්ලේශයම ඔහුට කර්මස්ථානයක් වෙන්නටත් පුළුවන්. කර්මස්ථානයක් කරගන්නට පුළුවන් ප්‍රඥාව තියෙන නිසා. දැන් අර මම මුලින් කිව්වනේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ගැන උන්වහන්සේ රාගාධික චරිතය. එතකොට ජීවිතේ බොහෝ කාලයක් උත්සාහ කළා චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට නමුත් අසමත් කුමක් නිසාද රාගයේ විසින් නැවත නැවත මනසට පීඩා කරනවා. ඉතින් අවසානයේ උන්වහන්සේ තීරණය කරන්නේ සිවුරු ඇරලා යන එකත් ප්‍රයෝජනවත් වැඩක් නෙමෙයි අර්ථවත් වැඩක් නෙමෙයි. ඒ නිසා දිවි නසා ගන්නට ඕන කියලා. මෙහෙම තීරණය කරලා දැන් උන්වහන්සේ දන්නවා අනිවාර්යයෙන්ම දැන් දිවි නසා ගත්තාම නැවතත් ආත්ම භාවයක උපදිනෝනේ. තාම කෙලස් නසවන්නේ නැති නිසා. ඒ නිසා උන්වහන්සේට ඕන වුණා ඊළඟ භවය යහපත් තැනක උපදින්නට නම් තමන්ගේ ජීවිතේ තමන් කරලා තියෙන යම්කිසි යහපත් ප්‍රතිපත්තියක් කුසලයක් සිහි කරගෙන ඕන දිවිනසා ගන්නට. එහෙම නොවුනොත් එහෙම මනස කලකිරීමෙන්, ද්වේෂයෙන්, ඉබඳු තත්යකටපත් වුනොත් ඒක ලොකු අනතුරක් වෙනවා. මේකෙන් අදහස් කරන්නේ දිවිනසා ගන්න එක හොඳයි කියන එක නෙවෙයි වෙනතුන. උන්වහන්සේ කල්පනා කළාය. එතකොට එහෙම කල්පනා කරලා උන්වහන්සේ සිතුවා දැන් මොකද්ද මම අවසාන මොහොතේ සිහි කරන්නේ? කියලා හිතලා තමන් වහන්සේගේ සීලය පිළිබඳව උන්වහන්සේ ටිකක් ආවර්ජනා කරලා බැලුවා. දැන් අරතරන් වසර ගණනාවක් උන්වහන්සේගේ මනසේ රාගය නැවත නැවත උත්සන්න වුණත් උන්වහන්සේගේ මනස රාගයෙන් විකෘති වුණාට කවමදාකවත් උන්වහන්සේ මනෝභාවයන්ට ගිජු වෙලා Tamanගේ සීලය paludu කරගෙන නැහැ. ඒ කියන්නේ මනස තුල කෙලෙස් ධර්ම මතුවෙනවා. හැබැයි උන්වහන්සේ කවදාවත් ඒවා ක්‍රියාවට නගලා නැහැ. එහෙමනම් සීලය සම්පූර්ණයි. සීලෙහි පළුද්දක් නැහැ. මනස තමයි නිරන්තරයෙන් කැළඹිලා තියෙන්නේ. මෙහෙම දකිනකොට උන්වහන්සේට පොඩි අස්වැසිල්ලක් ලැබුණා, පොඩි සතුටක් දැනුණා. කෙලස් ධර්ම උත්සන්න වුණත් මම කවදාවත් මගේ සීලය පළුදු කරගෙන නැහැ එහෙම හිතනකොට උන්වහන්සේට නැවත යම්කිසි ජීවයක් ලැබුණා. උන්වහන්සේ කල්පනා කරනවා එහෙමනම් දිවිනසා ගන්න හිතන්න කලින් තව එකවරක් හරේ මම නැවත උත්සාහයක් කරලා බලන්නට ඕනේ. මගේ සීලය පිරිසිදුයි. ඒ නිසා මනසත් මෙතනින් ගලවා ගන්න මට ක්‍රමයක් නැද්ද? ඒ නිසා තව එක්වරක් හරේ මම යම් සුදුසු උපක්‍රමයක් යොදන්නට ඕනේ කියලා කල්පනා කරලා උන්වහන්සේ තීරණය කළා අමුසොහොනට ගිහිල්ලා කුණු වෙච්ච මලකුණක් දිහා බලාගෙන මේ පංචස්කන්ධේ මේ කයේ තියෙන අසුබ බව සිහියට මතු කරගන්න. ඒ නිසා ආසන්නයේ තිබිච්ච අමුසොහනකට උන්වහන්සේ පිය නැගුවා. තන තන මලකුණු විසිරීලා තියෙනවා සත්තු කාලා තැන් තැන්වල හිස් කබල් ඇට ඇට කටු ඒ වගේම මස් වැදලි පණුව ගහලා ඒ වගේම මැස්සෝ නලියනවා ඒ වගේම වැස්ස වැහලා ඒවා කුණු වෙලා පලාහත යන්නට බෑ දුර්ගන්ධය ඒ නිසා උන්වහන්සේ මේ සියල්ලක් දරාගෙන ටිකෙන් ටික ටිකෙන් ටික මේ සොහොන් පිටියේ මැද්දට ගියා එහෙම යනකොට උන්වහන්සේ දකිනවා එක්තරා මලකඳක් තනි කරන ඉදිමිලා පණුව පිරීලා මැස්සෝ අහලා ඔක්කාරට එන තරම් මහා දුර්ගන්ධයක් උන්වහන්සේ කල්පනා කළා මේක තමයි මට හොඳම අරමුණ මේ කය අසුභය දකින්නට මෙහෙම හිතලා ටික වෙලාවක් ඒ දිහා බලාගෙන ඉන්නකොට උන්වහන්සේ දකිනවා මේ මල කඳේ දිගටි කෙස් රොඩක් තියෙනවා. දිගටි කෙස් රොඩක් තියෙන්නට නම් මේ මල කඳ ස්ත්‍රියකගේ වෙන්නට දැන් ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලාවත් හොයන්න බැරි තරම් ඉදිමිලා. නමුත් මේ කෙස් රොද දකිනකොට උන්වහන්සේ තේරුම් ගත්ත මේ ස්ත්‍රී මල කඳ. ස්ත්‍රී මල සිරුරක් කියන සංඥාව ආවා විතරයි අර දුගඳ පිළිකුල ඔක්කාරය අසුබය කොහෙන් ගියාද දන්නේ නැහැ. සුපුරුදු විදිහට ගතසිත යට කරගෙන නැවතත් සරාගී හැඟීම් මතුවුණා. දැන් වඩන්නට ගිය අසුභයයි මතුවෙන්නේ රාගයයි උන්වහන්සේ අතිශයින් වික්ෂිප්ත වුණා ඒ ළඟම තිබිච්ච ගහක් යට වාඩි වෙලා අසුභය වඩන එක පැත්තකින් තියලා මේ මගේ මනසට මොකද්ද මේ වුනේ සිහි කල්පනාව ඇති මිනිස්සෙකුට නම් මේ මලකුණ පිළිබඳව රාගය ඇති වෙන්නට පුළුවන් ද ඇත්තට නමුත් මට ඇති වුණා ඒ කුමක් නිසාද මෙහෙම ගැඹුරට ගැඹුරට Tamanගේ මනස පිළිබඳව ආවර්ජනා කරලා බලනකොට උන්වහන්සේ එදා තමයි හරියටම දැක්කේ මට මේ රාගසිත ඇති උනේ මේ මල කඳ පිළිබඳව නෙමේ එයින් මම ගත්තේ කෙස්රොද විතරයි මට මේ රාගය උපන්නේ කෙස්රොදෙන් ගත්තු සංඥාවත් එක්ක මගේ මනසේ මං අවදි කරගත්තු ස්ත්‍රී රූපයයි එහෙමනම් අපි ලෝකයෙන් ගන්න ඉතා සල්පයයි ඉතුරු ටික මනසේ මවා ගන්නවා අපි ඇලෙන්නෙත් ඒ මවන දෙයටයි අපි ගැටෙන්නෙත් ඒ මවන දෙයටයි මේ හැම ක්ලේශයක්ම මතුවෙන්නේ ලෝකයේ තියෙන දේවල් මත නෙමෙයි ඒ ලෝකයෙන් සල්පයක් ඇතුළට අරගෙන ඉතුරු ටික අපි කැමති හැටියට අපි නිර්මාණය කරගන්නවා. එහෙමනම් මෙතෙක් කාලයක් උන්වහන්සේ හිතාගෙන හිටියේ ලෝකේ දේවල් නිසා තමයි රාගය මතුවේ. අදයි උන්වහන්සේ හරියටම දැක්කේ ලෝකේ දේවල් නිසා නෙමෙයි. ඇයි? මේ මලකුණ පිළිබඳව කෙනෙකුට රාගය ඇති වෙන්නට විදිහක් නැහැ. නමුත් මට ඇති වුණා. ඒ කුමක් නිසාද කියලා විමසද්දි තමයි උන්වහන්සේට වැටහුනේ මේ රාගසිත මොන තරම් අපේ මනස අඳුරු කරනවද? මොන තරම් කිලිටි කරනවද? මේ දුර්ගන්ධයේ යටපත් කරලා අසුබේ යටපත් කරලා ප්‍රියමනාප අමුතුම ලෝකයකට අපි කැඳවාගෙන යනවා මේ දුර්වල මනෝභාවයට රැවටිලා නේද මෙතරම් කාලයක් මම දුක් විඳේ කියලා රාගයේ ස්වභාවය හරියටම දකිනකොට උන්වහන්සේ සියලු කෙලෙසුන් අසාරහත්වයටපත් වුණා. දැන් උන්වහන්සේගේ මනසේ පහළ වෙච්ච ඒ සරාගී සිතම උන්වහන්සේට කර්මස්ථානයක් වුණා කෙලෙස් නසන්නට. දැන් ඔන්න ඔය විදිහට සමහර කෙනෙක් රාගයේ, ద్వේෂයේ, මෝහය අධික වෙන්නට පුළුවන්. හැබැයි එයම පාදක කරගෙන සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව අවදි කරනවා. ඒවත් සසරේ හුරු කරලා තියෙන නිසා ඒ බඳු පුද්ගලයාගේ ප්‍රතිපදාව කටුකයි. හැබැයි වහා නිවන් අවබෝධ කරනවා. ඒ දෙවනි පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා තමයි සුඛපටිපදා දන්දා විඥා සුඛපටිපදා කියුවේ ඒතනත්තාගේ මනසේ රාග ද්වේෂ මෝහ ආදී තරම් ප්‍රබල විදිහට උත්සන්න වෙන්නේ නැහැ. ගිහි වුණත් පැවිදි වුණත් අපිට සමහර අය පේනවා ඒ තරම් රාගය අධික නැහැ. හැබැයි ලෝකය පවත්වාගෙන යනවා. ඒවට වසඟ වෙන්නේ නැහැ. ඒ වගේම ද්වේෂය අධික නැහැ. මෝහය අධික නැහැ. ඒ වගේම ඒවා පවත්වාගෙන යනවා. හැබැයි මේ පුද්ගලයාගේ මනසේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාදියත් ඒතරම්ම ප්‍රබල නැහැ. දැන් රාග ద్వේෂ මෝහ ආදියත් ඒතරම් ප්‍රබල නැහැ. හැබැයි ඉන්ද්‍රිය ධර්මත් ඒතරම් ප්‍රබල නැහැ. මෙහෙම වෙන්නේ කොහොමද? ආසන්න ආත්ම භාවවල එබඳු දුර්වල මනෝභාවයන්ට උන්වහන්සේ ඇබ්බැහි වෙලා නැහැ. ඒ තැනත් ඇබ්බැහි වෙලා නැහැ. හැබැයි සත්පුරුෂය ඇසුරු කරමින්, කල්යාණ මිත්‍රය ඇසුරු කරමින් මේ ප්‍රතිපත්තිය තරම් උනන්දුවෙන් පුහුණු කරලත් නැහැ. දැන් අද කාලේ අපිට හුඟක් ඒ වගේ අය පෙනෙනවා, හමු වෙනවා. සමහරු පව්කම් කරන්නේත් නැහැ. හැබැයි උසස් ප්‍රතිපත්තියක එක දිගට යොමු වෙලා කටයුතු කරන්නේත් නැහැ. සිල් ගන්න එන්න භාවනා කරන්න කිව්වහම නෑ ඉතින් අපි පව් කරන්නේ නෑනේ හැමතුරුනේ. ඒතර ඒගොල්ලෝ හිතනවා පව්කම් කරන්නේ නැත්නම් ඒ ඇති. ඒතර පව්කම් කරන්නේත් නැහැ. හැබැයි කුසල් දහම් වඩන්නේත් නැහැ. මනස පුහුණු කරන්නේත් නැහැ. ඒ බඳු අය රාගයේ තරම් අධිකක් නැති වෙන්නට පුළුවන්. ද්වේෂයේ තරම් අධික නොවෙන්නට පුළුවන්. මොකද ඒවට එච්චරක් බැහි වෙලත් නැහැ. හැබැයි ඉන්ද්‍රිය ධර්ම අමුතුවෙන් වඩවලත් නැහැ. එහෙම අයට රාග ද්වේෂ මෝහ ආදී උත්සන්න නොවන නිසා ප්‍රතිපත්තිය තරම් කටුක නැහැ. බොහොම පහසුවෙන් ප්‍රතිපත්ති පුරන්න පුළුවන්. හැබැයි ඉන්ද්‍රිය ධර්ම පුහුණු කරලා නැති නිසා බොහෝම කාලයක් ගත වෙනවා ඒ ධර්මතාවයන් සම කරගන්නට. ඒබඳු පුද්ගලයා බුදුහාමුදුරුව හඳුන්වනවා සුඛපටිපදා දන්ධාභිඥා. ප්‍රතිපදාව නම් තරම් කටුක නැහැ. සුවසේ ප්‍රතිපත්ති පුරනවා. හැබැයි අවබෝධය ලබන්නට බොහෝ කාලයක් ගත ඊළඟට හතරවෙනි පුද්ගලයා බුදුහාමුදුරුව දක්වනවා සුඛපටිපදා කිප්පාභිඥා. ඒ තනත්තාගේ කෙලස් ධර්ම තරම් උත්සන්නත් නැහැ. ඒ වගේම ආසන්න ආත්ම භාවවල සත්පුරුෂයන් ඇසුරු කරමින්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ධර්මයේ ඇසුරු කරමින්, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ බහුලව යෙදිලා මනස ප්‍රගුණ කරලා තියෙනවා. නිසා සද්ධාව අධිකයි, වීරය අධිකයි, ප්‍රඥාව අධිකයි සිහිය ඒකාග්‍රතාවය අධිකයි මේවා අධික නිසා ඔහුට වහා අවබෝධය ලැබෙනවා ඒ වගේම කෙලස් ධර්ම උත්සන්න නැති නිසා ඔහු සුවසේ ප්‍රතිපත්තිය සම්පාදනය කරනවා සරියුත් හාමුදුරුව මුගලන් හාමුදුරුව වැනි උත්තමයින් එක දහම් පදයක් අහද්දී මනස සංසුන් කරගෙන ලෝකය අවබෝධ කරගෙන කෙලස් නසන්නට පුළුවන් උනේ මේ ආකාරයේ එතකොට මේ එකම නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව බුදුහාමුදුරුව මේ විදිහට පුද්ගලයන්ගේ වශයෙන් කොටස් හතරකින් දේශනා කරනවා දුක්ඛ පටිපදා දන්දා විඥා දුක්ඛ පටිපදා කිප්පා විඥා සුඛ පටිපදා දන්දා විඥා සුඛ පටිපදා කිප්පා විඥා. එතකොට මේ ප්‍රතිපත්ති මේ වෙනස මතුවෙන්නේ කුමක් නිසාද? පුද්ගලයා සසරේ කෙලස් ධර්ම යම් පමණකට උත්සන්න හෝ අවම වශයෙන් පුහුණු පුහුණු කරලා තියනවද? ඉන්ද්‍රිය ධර්ම කොතරම් තියුණු සහ දුර්වල වශයෙන් පුහුණු කරලා තියනවද? මේ කරුණු දෙක මත තමයි එකම ප්‍රතිපත්තිය සතර ආකාරයකින් බෙදී යන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක් තුළම මෙබඳු ගති ලක්ෂණ වලින් කවර ගති ලක්ෂණද වඩා ප්‍රකට වෙන්නේ ඒවා හඳුනාගෙන දුර්වල තැන් යටපත් කරගෙන අපේ මනසෙහි කෙලෙස් පාලනය කරගෙන සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කරන්නට අපි කුමක් කළ යුතුද ක්ලේශ ධර්ම හඳුනාගෙන ඇතිවෙන ඇතිවෙන තැනම ඒවා මැඩපවත්වමින් ඉන්ද්‍රිය ධර්ම හඳුනාගෙන ඒවා නැවත නැවතත් ප්‍රගුණ කරමින් අපට පුහුණු වෙන්නට පුළුවන් නම් සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් නිවන් නිවන් දකින්නට අපි හැම කෙනෙකුටම මඟ සලසා ගන්න පුළුවන්.